මේ වායුවේ පැහැදිලිව ඉඳගෙනකොට ඇතිවන චිත්ත ප්‍රහාරය. පස්සද්ධිය කියන පැහැදිලි භාවය ඇති වෙනවා. පස්සද්ධ කායය සුකන්දී. මෙන්න මේලයි විශාල සුවයක් ඇති වෙන්න පටන් ගන්නවා. කයර දැනෙන විශාල සුවයක්. මේක තමයි සුඛ කියන ධානාංගය. නිරාමිත ප්‍රීතියටපත් වෙනවා. අර ඉස්සර තිබුණ ආපෝ ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව කියන 10 ට පත් කරගෙන නැත්නම් නිදහස් වෙනකොට. කොච්චර නිදහස්ද කියන්නේ නිදහස් සුවයක් ඇතිලා නිදාමිත සුවේ. නිදහස් ප්‍රීතිය එනවා. ප්‍රීති මාස කායෝ පස්සබ්ද කියන කායික පැහැදිලිවා. පස්සබ්ද කායෝ සුගන්ධය කියන සුඛයක් මතුවේ. සුඛිනෝ සමාධියේ තියෙන සමයෙන් අහක් වෙන්න හිතෙන්නේ. සමයටපත් වෙලා හිතෙන්නේ. මෙන්න මෙතෙන් එනකොට සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛේකං ගතසයිසං පටවජ්ජානං කියන ප්‍රථම ධ්‍යාන අවස්ථාවට ආවා. දැන් මෙතෙන්ට එයා සවිතක්ක සවිචාර වශයෙන් අරගත්තේ මොකද? එයා මේ අත්හැරීමේ නොවැල්මේ මිදීමේ දැනසුන. මොනවද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව අත්හැරීමේ නොවැල්මේ මිදීමේ දැනසුම හිතට ගත්තා. ඒ කියන්නේ සිහි කරා. දැන් සිහි කිරීම නිසා ඔය ඵලයට ආවට පස්සේ දැන් ඒක සිහි කරන්න ඕනේ. දැන් ධානයේ ලැබිච්ච ප්‍රීතිය, දුකේ ඒකාග්‍රතාවය දැන් හිතේ. දැන් එයා ආයෙත් ආකාර හිතේද ධාතු හතරෙන් ධාතු තුනක් සිහි කරන්න ඕනේ. වායුව නිසා හටගත සාන්ත බවට හිත පිටවලා ඉන්නකොට. අන්න ප්‍රීතියයි සුඛයයි වෙලා ඒකාග්‍රතාවෙන් ද්විතිය ධ්‍යාන දිපේ. ඒවා අලෝභ අධේස අමෝහ නිසා. ඒවා ස්වභාවය ආලෝකයි. ක්‍රමක්‍රමයෙන් ආලෝක වෙනවා. මේ ආලෝකයේ මුළු ශරීරයේ වටා ගිහිල්ලා. අර දෙන්නේ වායුවේ ශරීරය වටා ආලෝක ශරීරයක් ඇති කරනවා. ඒක කලින්ට වඩා සාන්තයි ප්‍රණීතයි. ඔය ආවේ දෙවෙනි දහය. දෙවෙනි දහය. ඊට පස්සේ මේ ආලෝකයේ ආරමුණු වෙනකොට වායුවට වඩා ආලෝකයේ කොච්චර සාන්තද ප්‍රමිත. ඒකත් අත්හැරියයි. වායුවට වඩා සාන්ත ප්‍රමිත නිදහස් එක තමයි ආලෝකය. ආලෝකයේ හිත හිතේ. ආලෝක සාන්තියට ආවට පස්සේ මුළු ශරීරයම ආලෝකයක් බවට පත් වෙලා නම් මහා පැහැල්ලුවක් ඇති වෙනවා. විශාල සුවයක් හරිද නැහැ. මෙන්න මේක තමයි සුඛේකාගතාවගේ තුන්වෙනි ධ්‍යානතාව. මෙතෙන්දී ආලෝකයේ සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි වෙනකොටම ඉතින්දි වැටහෙන්න පටන් ගන්නවා මේ අංගපසක තියෙනවා මේ ශරීරය. ආලෝකයෙන් හදගත්ත අංගපසක පේනවා. දැන් මත්ලි අංගපසක දැයින්නේ නැහැ. ඒක කයක් තිබුණ බව ඉස්සර මතකයි. දැන් මේක කයක් පේන්න හිතලා බැලුවත් නැහැ කියලා Tamanට වැටහෙන්න පටන් ගන්නවා. සමාධිය හැටි හැටියට වැටෙනවා. මෙන්න මෙතෙන්ද ආවට පස්සේ අංගපසක හදලා වෙන් කරලා ගන්නකොට ඒක අමතර වෙනවා බව දකින්න. අඟපසක වෙන් කරගත්තී පැවැත්ම තුළ පැවැත්ම තුළ දැරිසරන. යම් යම් වස්තු කාම ක්ලේශ කාම පරි දැරිසරන තමයි මේ අඟපසක වෙන් කරගෙන. හරයක් නැති ඒවට මොකටද වන්නේ අඟපසක වෙන් කරේ නගලන්නේ. අඟපසක වෙන් කරන්නා වූ උත්සාහයෙන් මේක අලු නැති කරගන්න. කොච්චර සාන්තව ප්‍රතිපදින අදහසක් දෙන්නේ කියලා. අනිකර ආලෝකයේ හිතේ තුනම මුළු ශරීරයේම සුදු ආලෝකයක් බවට පත් වෙලා ශරීරය වෙනුවට ආලෝකයක් විතරක් වඩපත් වෙනවා. ඊට පස්සේ අඟපලංග මොකුත් නැහැ. සුදු ආලෝකයක් විතරයි ශරීරය හැදෙන්නේ වැටේ. මුතෙන් තාපුවාම කියන චතුර්ථ ධානයට ආවා. උපේක්ෂා ඒකකතාව. පොතෙන් ඉහළට ආව යන්න පුළුවන් මේ තුන් දහයන් වලට ධානයෙන් පස්සේ සමාධිය වලට යන්න පුළුවන් ආරෝප සමාධිය වලට. නමුත් ඔච්චර ගොඩක් අල්ලවා ගන්න කිව්වොත් මොකද වෙන්නේ? එකක්වත් දවල් බැරි වෙනවා දොරක් ගොඩක් බලන්න කිව්වොත් එකක්වත් අහු වෙන්නේ නැතුව. අහු වෙන වටවල අල්ලගෙන ඉතල යන්න ඕනේ. මුතෙන් ආවට පස්සේ පුළුවන් ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤාන අසඤ්ඤායතන කියන ඔය හතර සම්පූර්ණ කරලා සංඥා වේදයිද නිරෝධී කියන නවන් පූර්ව සමාපත්තිය පූර්ණ කරගන්න ඔය ක්‍රමෙ පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා ඒකත් යන. හැබැයි අන්තිම වෙනකන් හුස්ම ගන්න අරින්න එකක්වත් නායාවේ තියාගන්න එකක්වත් එහෙම ක්‍රමයක් උතෙන්නේ. මොන වායෝ කසිනිය තුලින් නිවන් මාර්ග යන්න පුළුවන්. හැබැයි යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අත්විඳ මූල ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඕදාරික වන ගලුවන කොටස අත්‍යරයල සීම් සීම් කොටසට ගිහිල්ලා ඒකෙත් අල්ලන්න දෙයක් නැහැ කියලා ඊටවලා සීම් කොටසට කියලා ඔහුගේ සංඥා වේදායති නිරෝධයට යන්නේ අන්තිම මොහොතේ දේව සංඥා නා සංඥාතර කියන අවස්ථාවේ අල්ලන්න දෙයක් නැහැ කියලා ඒකෙත් දුකක් දැකලා ඒකෙත් අහන ඒකෙත් තියෙන අසාර බව දැකලා ඒකත් අර උදාහරණ සංඥා වේදායති නිරෝධය ඔය විදිහට යන සමාධියක් නැහැ නවනපුර සමාපatti මේ ප්‍රමිත වලන්න පුළුවන් ඒක ඒ බලන්න උනායට උන්නම් ඔය ප්‍රමිත වායු සැහැල්ලු වායුවේ හිත තියෙන ඔය ක්‍රමයට ගියහරි චතුර්ථ ධානයට ගිහිල්ලා ඉන්නකොට යන්න පුළුවන්. ඒකත් ඉතරා නිවන් ළඟ. අපස්සන දැන් තමයි මාසේ අග පිට තියෙන මාසේ ඇතුළට යන වායු ධාරාව ගැන හිත කියලා එහෙම ඉතින් එතෙන්ට ගියාට පස්සේ ස්පර්ශ කරන්නේ කය නම්. කාය අරමුණු කිරීමෙන් අහක් වෙන්නේ කොහොමද? පටවිය ස්පර්ශ කරන සාකල් පටවි සංඥාව නේද ස්පර්ශින් දැනෙන්නේ. තුල් කොට අගහරි නාසය අගහරි ස්පර්ශ කර කර ඉන්න තාකල් පටවි සංඥාව දුරු කරන්න පුළුවන්. පටවි සංඥාව දුරු කරගන්න නැති ආකාරල අපි කොහොමද මේ සංඥා තුනක් අහ කියලා වායු සංඥාවට යන්නේ? දැන් මේකනේ අපි පටලෝකයෙන් කියන්නේ. මුඛ නිමිත්තේවා නාහිකග්ගේවා කියන වචනයක් පිළිලා තිනවා පාළියේ. මේ හිත පිහිටව ගන්න. දැන් මෙතන තියෙන්නේ ගැඹුරු අර්ථය. මුඛ නිමිත්ත කියන එකට අර්ථ දෙකක් තියෙනවා. මොකද ඒ කාලේ අන්නේ යෝගීන් ওই වැඩේට පටන්ගෙන ක්‍රමයේ ගෙනිච්ච මුඛ නිමිත්ත හෝ නාසිකාග්‍රේ කියන තැන හුලං කැල්ලට හිත පිහිටවන තමයි ඒගොල්ලෝ දැහැන් වැඩිම ආරම්භ කළේ. ඉතින් ඒගොල්ලන්ගේ තිබුණා ඔය කතාව. හැබැයි ඔය කතාවම ඒගොල්ලන්ට ආවමත් ඒක තියෙන ලෞකික පැත්ත. මේ ගැඹුරට යන පැත්තේ තියෙන සිව් මාර්ගයේ වැහිච්ච නිසා මේක ගැඹුරු අර්ථයේ වැහිලා ගියා. මුඛ නිමිත්ත කියන්නේ කට නෙමෙයි. මූඛ්‍ය කරගත්ත නිමිත්ත. මොකද මූඛ්‍ය නිමිත්ත අපි. නිවන මුල් කරගෙන නිවන ප්‍රදාන කරගත්ත නිමිත්ත නේද අපිට තියෙන්නේ. අන්න මූකේ නිමිතයි මුක නිමිත කියන්නේ. නාන ආධික අග්‍ර කරගන්න කියන නාධික අග්‍ර කියලා. න ආධික අග්‍ර නාධික අග්‍ර. ආශ්‍රය කරන්නේ නැති බව අග්‍ර කරගන්න. ආශ්‍රය කරන්නේ ලෝකේ. ආශ්‍රය නොකරන බව අග්‍ර කරගත්තා නම් ඒත් නිවන. මූකේ නිමිත මුක නිමිත. නාධික අග්‍රේවා කියන්නේ ආධික අග්‍රේවත් ඇතුළු කරන්නේ නැති දෙන අග්‍ර කරගන්න. යමක් ඇතුළු නොකරන දෙන කොතන නිවන. ඇතුළු කරන්නේ ලෝකේ. නිවන ඇතුළු කරගන්න කිව්ව වචනේ තමයි මුඛ නිමිත්ත ඒවා නාටි කර්ජේ ඒවා කියලා හිත පිටවා ගන්න කියලා කිව්වේ. දැන් මේකේ ලෞකික අර්ථයේ ලෞකික අදහස අරගෙන මුඛේ ළඟ හරිනේ තොල් කොටේ හරි නාහි ආකාරي හිත පිටවාගෙන එක තමයි අද කරගෙන යන්නේ. ඒ නිසා තමයි පටවි ධාතු ඉක්මන්නේ දැන්. මුඛ නිමිත්ත හෝ ඇතුළු නොකිරීම අග්‍ර කර ගැනීම කියන වචන දෙකෙන් ගත්තේ නිවනමයි. නිවනට හිත පිටවා ගත්තා ලෝකෙන් අහකට තමයි හිත පිටේ. ලෝකයන් සම්බන්ධයක් නෑ. එහෙනම් හිත පිටවම දැන් මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මිසක් වේදනයේ ක්‍රියාවලිය යන්නේ නැහැ හේතු කරන ඵලෙ. හිත පිහිටෙවි ලෝකේ පටවි ධාතුව වෙනවා. පටවි ධාතුව ඉක්මවන ඵලයක් ලබන්න බෑ. හිත පිහිටෙවි නිවනට නම් ඒ මෙහා නවතින්නේ නැහැ. යන්නේ දෙනකම්. මොක නිමිත්ත නාසිකාග්‍රේ මූඛ්‍ය නිමිත්ත හෝ ඇසුරු නොකිරීම අග්‍ර කරගන්න. මූඛ්‍ය නිමිත්ත කියන්නේ නිවනම. නිවන මුල් කරගෙන ඉන්හා ඉතිරියන් තියන්නේ නැහැ කියන දහම දැකලා ඉවරයි. අන්නේ මූඛ්‍ය නිමිත්තටවත් මොක නිමිත්තට ඉඳ වේවා. න ආචික ආග්‍රය අසුරු ක්‍රියා නොකරන දැන අග්‍ර කරගන්න. අත්හැරීම නොයන්න මිදීම මිසක් අල්ලගෙන ඉන්න මන්නේ. මම අග්‍ර කරලා තියෙන අත්හැරීම නොයන්න මිදීම කියලා අදහස ගත්තා නම් නාසික අග්‍රය හිතේ. ආනිසංසයෙන් ලෝකෝත්තර. අන්න ලෝකෝත්තර පැත්තේ ඒක. ආනිසංසය. ආනිසංසය. ආනිසංසය. නිස්දේ නොකරන අන්තය ආනිසංසය. ආනිසංසය දෙවිවගේ වේ. ඉතින් මෙන්න මේකේ ඉරදී බහ තමයි ආර්ය මාර්ගය තුල නිවන ඉදිරිපාවි. දැන් නිවනට හිත පිහිටවාගෙන මේ වැඩේට දැස්සාම බලන්න යතියි. ඕක අහකලයි අපි අපි මේ මස්ලේ සහිත මුකේ උඩතොලද හිත තියාගත්තාම මේක පරිවිදාතිය. නාසි අගතේ තිබ්බහම ස්පර්ශයෙන් පරිවිදාතිය. පරිවිදාතුව ස්පර්ශයේ වෙන සංස්කාරය. පරිවිදාතුව ස්පර්ශයෙන් හටගත්ත වේදනාව නේද එන්නේ. ස්පර්ශයෙන් එන වේදනාව ඒකනේ. යම් ස්පර්ශයක් කරන භාසපත්‍ය වේදනා. ස්පර්ශයේ පරිවිදාතුව නම් වේදනාව පරිවිදාතුව ආශ්‍රිත නේද? එහෙනම් මේ වේදනාව විරෝධ කරන්නේ කොහොමද? කොතනින්ද යන්නේ? පඨවි ධාතුව ස්පර්ශ කරගෙන ඉන්න තාක්කල් පඨවි ධාතුවේ දැනීම එනවා. දැනීම පඨවි ධාතුවේ හිර වුණා. මොකද දැනීම නිදහස් කරලා ඉවර කරලා. එහාට යන්නේ කොහොමද? රූපාවචර ඉක්මවන්නේ කොහොමද? මක්ලේකය ඇසුරු කරගෙන ඉන්න තාක්කල් මක්ලේකය ඉක්මන්නේ කොහොමද? මක්ලේකය කාමාවචරයි. කාමාවචරකය ඉක්මන්නේ බෑනේ කාමාවචර ස්පර්ශයේ ඉන්නකම්. මේ ඔබ දකින්නේ නැහැ. කරපු කෙනෙකුත් නැහැ. ඉතින් ඔබ සතර වල්ලා තියෙන හැටි දන්නේ නැහැ. ඔතනින් පැනලා ටිකක් එහාට යනවා. ඒ විහා තේරුම් ගන්න බැරි නම් පොඩ්ඩක් එහාට ගිහලා නවතනවා. මේ උතින් දකින්න ඇතුළු කරන පැත්තෙන් අහක් වෙලා යන්න ඕනේ අනුකූල. එකින් එක ආදීනව දැනගෙන යන්න පුළුවන් අත්‍යවශ්‍යයි. යන්නේ ඔය ක්‍රමයට. මේ ආයත වර්ණ තොන මගේ නම හතරයි කාල මේ ආයුෂ වර්ණ කැප බල ප්‍රඥා කියන මේකේ මේ වර්ණ කියන්නේ මොකද? මේ වර්ණ කියන්නේ පාට නෙවෙයි. යම් කෙනෙකුට තිබෙනවා ප්‍රබෝධය. දැන් පෙළකා මලානිකයි. මූණ මලානිකයි මූණ ප්‍රබෝධය. අන්න වර්ණවත් භාවය කියලා කිව්වේ ප්‍රබෝධවත් බව. ජීවත් වෙන කාලයේ දින ආයුෂ. වර්ණය කියන්නේ ප්‍රබෝධය. ඒ වගේම කායික වර්ණ හැපයේ බලය නුවණ. මේ කාරණා පහ ලෞකික වශයෙන් මෙහෙම ගන්නවා. අර අපමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං කියතියි. ප්‍රමාදීව පංචකාමයන් ආශ්‍රය කරගෙන ඉන්න කෙනා ජීවත් වෙනවා. එයාගේ කය හැඩවැඩයි ප්‍රබෝධයි. එයාට කාම හැපයක් තියෙනවා. ඒව ඇති කරන බලයක් තියෙනවා. ඒ පැත්ත දකින්න නුවණක් තියෙනවා. හැබැයි මේක ලෞකික පැත්ත. මම අප්‍රමාදව මමද බලන්නේ අප්‍රමාදව නිවන් දකින්න කෙනාට ආයුෂක් තියෙනවා. ඒ අත විදේක. ඒ කියන්නේ සාසනය තුල ජීවත් වෙනවා. සාසනික ආයුෂ. සාසනයෙන් බැහැර ගියා සාසනයෙන් මරා. සාසනය තුල නිපදිත සීල සමාධි ප්‍රඥා පූර්ණ කරගෙන එන්න සාකල්ලු සාසනය තුල ජීවත් වෙනවා. මෙන්න මේ ආයුෂ වලින් මෙන්න මේ ආයුෂ අර්ථය. සාසන දහම් පිළිහෙලන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ගුණය තුල දවසක් ජීවත් වෙනවා. සියක් අවුරුද්දක් ඒවා අත්හැරලා කාම ලෝකේ ජීවත් වෙච්ච කාමපත්වල ජීවත් වෙච්ච පුදුලාගේ ජීවිතයට වඩා ඒ එක දාහේ ජීවිතයේ උතුම්. දැන් මෙන්න මේ ආවර තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ කෙන ජීවත් වෙන යම් සාසනය තුල අවශ්‍යක ඇත. අන්නේ පැවැත්මේ තියෙන අවශ්‍ය දවණක් උතුම් වෙනවා සියක් අවුරුද්දක් ජීවත් වෙච්ච පුතර්ජනයාගේ කිල්ටි ජීවිතයට වඩා. මෙන්න මේ අවශ්‍ය. ඉතින් ආර්ය ආර්ය වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ආර්ය මාර්ගය තුල නොකැඩී නොසැලී ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබේවා කියන එක තමයි ආර්ය අවශ්‍යමත් ලැබේවා කියන එකේ තේරුම. මේ ආර්ය ධර්මයේ ඇසුරු කරනකොට මලානික භාවයට පස් වෙන්නේ නැත්නම් ප්‍රබෝධයේ ඉන්නේ වැඩි වෙනවා. ඒ තමයි සාසනික වර්ණය. දැන් සමහර කෙනෙක් බණ අහනකොට හරි කාම වැඩි නින්ද යනවා. එයා සාසනික වර්ණයේ නෑ. ඇකිල්ල යනවා, ඇඹිල්ල යනවා. සමහරගේ එන්නේ ඉන්නේ ප්‍රබෝධයි. අන්න සාසනික වර්ණයේ හේතු ආසාතිය. ඒතර ඒ වගේම සාසනික වශයෙන් දහම් අහනකොට විරාමිත සුවයක් එනවා. ඒක තමයි සාසනික වශයෙන් තියෙන සැපේ. ඉන්දෙන්න බල නැගෙනවා. ඉන්දෙන්න තව තීක්ෂණයි. ඒ සාසනික බලය. ඉන්දෙන්න චතුරාර්ය සත්‍ය දකින්න නුවණ මතු වෙලා එනවා. ඒක තමයි සාසනික ප්‍රඥාව. මේ මේ ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන ආයු වර්ණ බල ප්‍රඥා සියක් අවුරුද්දක් ජීවත් වෙන ලෝක සත්‍යයේ ආයු වර්ණ බල නුවණට වැඩිය අංකයි. මේක අපි බලාපොරොත්තු වෙන්නේ සාසනික වූ ආයු වර්ණ බල නුවණ කියන මෙන්න මේ පහයි අපිට ඕන වෙන්නේ කියන පිනක් දහමක් කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ ඔන්නේ පහ. මට සාසනික ආයුධ සාසනික වර්ණයේ සාසනික සැපේ සාසනික බලයේ සාසනික නුවණ ලැබේවා කියන හැඟීමෙන් ඔහු ওই පහ බලාපොරොත්තු වෙනවා ඒක අති ශ්‍රේෂ්ඨයි ඒක ඥාන සම්ප්‍රයුක්තයි ආර්යයන් දෙන දානින් ඒටි ලැබෙනවා මේ ඔටි දැනගත්තාම ඔය දෙන්නේ මේ ආස්වාදී ආස්වාදී හැටියට කියන උදාහරණයක් මේ ආස්වාදී කියන එකෙන් පෙන්නන්නේ ආස්වාදී ආස්වාදී හැටියට දකින්න කියන්නේ ආස්වාදී යථාර්ථයෙන් දකින්න. දැන් අදහම නෙමෙයි කියන්නේ. මේ වේදනාව වේදනාව කියන වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා වේදනාව වේදනාව හැටියට දකින්න පෙන්නන. මේ යමක් හරියට දකින්න මේ ආර්ය විනය දකින්නවා කියන්නේ. ඒ කුමක්ද? ඒකට හේතුව මොකද්ද? ඒක නරක නම් නිරෝධ කරන්නේ කොහොමද? නිරෝධය මොකද්ද? ඒකට මඟ මොකද්ද? ආස්වාදයේ මොකද්ද? ආස්වාදයේ හේතුව මොකද්ද? ඒ ආස්වාදේ සතරට හේතු වෙන ආස්වාදයක් නා. ඒක අත්හැරීමෙන් නිවන් ලැබෙනවා. ඒක අත්හැරීම කොහොමද? අත්හැරෙන මඟ මොකද්ද? මෙන්න මේ හතර හතර ආකාරයේ චතුරාර්ය සත්‍ය දකින්න ක්‍රමයෙන් දැක්කොත් ආස්වාදයේ පිළිබඳ ආස්වාදයේ පිළිබඳ දැනුවත් වෙනවා. මෙන්න මේක තියෙන ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න කියන. අද දකින්නේ ආස්වාදයේ යථාර්ථවත් දැක්කොත් තමයි ආස්වාදයේ ආස්වාදයේ හැටියට දැක්කා කියන්නේ. අද දකින්නේ ආස්වාදයේ අවිද්‍යාවෙන් යුක්ත වෙලා. අවිද්‍යාසහගතව ආස්වාදයේ දැකගෙන ආස්වාදයේ යථාර්ථයෙන් දැකගෙන. අර මහල්ලේ ක්ලේදේක මලකුණක් අවිද්‍යාව දැක්ක ක්‍රමය අනිත්. දැන් මහල්ලේ ක්ලේදේක මලකුණක් අවිද්‍යාව බෝසතාණන් වහන්සේ කවදාවත් දැකේ නැද්ද? කියලා තර්කවාද වින්ද. අපි අපි කිසිලත් ඇහුවි. අද මිනිසු 100ක් අරගෙන. අපි අහනවා. මෙයා මහල්ලේ ක්ලිනික් මල්කුණක් පැවිද්දේ දැකලා තිනවා. අර 100ම උත්තර දෙනවා ඔව් කියලා. අපි කියනවා ওই 100න් එක එක්කෙනෙක් අරගෙන ඉන්න ඉඩ තියෙනවා. 199ක්ම මහල්ලේ ක්ලිනික් මල්කුණක් පැවිද්දේ දැකලා නැහැ කියලා අපි කිව්වොත් එහෙම. අර නේද කුපිත වෙනවා. මොකද බෝ එහෙම කියන්නේ අපි දැක්කේ අපි කියන්නේ කියලා. මහල්ලෙක් දැක්කහම අපි දකින්න නියම යථාර්ථයෙන් දැක්කා. අනේ මේ මහල්ලා වගේ මාත් මහලු වෙනවා. මේ බඳු මහලු බවක් උරුමගේ එන්න ඉන්න මම. මගේ ජීවිත මදයෙන් ඇයි මේ ලුකුවට මත් වෙලා ළඟලා. තරුණ මදයෙන් මත් වෙලා ළඟලා අනාගත මහලු බවක් මට උරුමයි නේද? ඒ වගේ මට පුළුවන්ද මේ ලෝකේ මමත් තරුණේ මමත් මේ වගේ ශක්තිමත් කෙනෙක් ආදී වශයෙන් කියනවා. අර දුබ්බල මහල්ලා දැක්කහම අනාගතයේදී මටත් ඔය ටික උරුමනා. මට අද මොන කර්ණ භාග මත්වීමයි. මෙන්න මේ විදිහට දැක්ක කෙනා මහල්ලෙක් යථාර්ථයෙන් දැක්ක. ලිලෙක් හරියට දැක්කා. අනේ ඒ බුද්ධිලාගේ කයක් පෙර නිරෝධ ප්‍රතිවිච කයක් මේමයි කයවා. මේ මෙබඳු කයක් ඇති මට අනාගතයේදී ඔහොම ලෙඩ වෙන්න පුළුවන්. එහෙනම් නිරෝගී බව යුක්තයි මම කියලා මත් වෙන්න එකක් මට තියෙනවා. උද්දාමෙන් එකක් තියෙනවා. ලෙඩ වෙන කයක් නේ මටත් තියෙන්නේ. මෙන්න මේක දැක්ක කෙනා ලෙඩා ලෙඩා හැටියට දැක්කා. අනේ ආර්යව දකින ලේදාව. ලෝකයන් දකින්නේ නැතුව තැන් තැන වැල්ලා ඉන්නයි වේකෝණයි දකින්න. හැබැයි Taman නම් එහෙම තැනක ඉන්නවාද කියලාම දන්නේ නැහැ. එයා ලේදා ලේදා හැටියට දැක්කේ නැති කියලා. මලමිනියා දැක්කාට පස්සේ ලෝක සමතනේ ඇහෙන් දකින මලමිනිය ඔක්කොම දැකලා තියෙනවා. අනේ මේ මලමිනිය වාගේ මමත් කවදා හරි මැරෙනවා නේද? මටත් උන්ගේ අනාගතයේදී ඕක නේද? එබඳු මරණයක් උරුම කරගෙන හිමි කරගෙන ඒකාන්ත කරගෙන ඉන්න මම අද ජීවත් වෙලා ඉන්න එක උද්දාමෙන් තර වටිනා එකක් මට අද කොයින් අනාගතය අවසානයේ මට පුච්ච. එහෙනම් මට මහ ජීවිතයක් බොහොම වැදගත් ජීවිතයක් ගත කරනවා කියන කිත් අදහසක් තියාගන්න හේතුවක්. අනාගතයේදී මරණය වුරුම කරගෙන තියෙන මම ඒ බව දැනගෙන අද ජීවත් වෙනවා. එහෙනම් මට මේ ලෝකේ අල්ලාගන්න වදාගන්න දෙයක් කොයින්. ඔගේ හැම දෙයකම උරු මරණය ඒවට සිද්ධ වෙනවා. බොරුවක් නෙමෙයි කරන්නේ. తాවකාලිකව හිතා ඉන්න මෝඩකමක් නේ. ජීවත් වෙලා ඉන්න හදාට ඉඳවල් හදන ගැටලක් වෙන්නේ. අන්න එහෙම දැකන. එයා මලමිනියක් හරියට දැක කෙනෙක්. පැවිද්දේ දැකන, හරියට පැවිද්දේ දැකන. අනේ මේ සතර පැවැත්ම දුකයි. ඒකෙන් අත්හැරලා යන්නව පැත්තේ දරතියි. ඒ පැත්ත කොච්චර සාන්තද ප්‍රණීතද. කවදා හරි මුක්තියට පැත්ත වෙනවා නම් අපි මේ පැත්තේ නැඹුරු වෙන්න ඕන කියලා දැක්ක කෙනා පැවිද්දා හරියට දැක්ක කෙනා. එනවා 100ක් ගත්තාම 100න් එක එකකට විදිහට දැකන 100 එක්කෙනෙක් දැකන ඔන්න ඔච්චරයි මහල් දෙක දෙක මලකුණක් ඇවිද්දත් දැක්කේ. එදා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලේදී ඕනතරම් මහල් දෙක මලකුණු කැවිත දැකපුවා ඕනතරම් ඉඳලා තියෙනවා. හැබැයි එක එක යථාර්ථයෙන් දැකේ නෑ මහ බෝසතාණන් වහන්සේ ඇහුවා. සන්නාමාත්‍යයන් අර කවුද? දන්නේ නැතුව එනේ ඇහුවේ. උගේ මොඩකම රූ කියන එක මහල් දෙක. මහල් වෙන බව දන්නේ. මහල් වෙන බව දන්නව නෑ කොහොම මෙහෙම එනවා. යම අපව. මොකද දෙල්ලා. බුලෝගේ දෙන්නේ. අපි මහලු වෙනවා නේද? අනාගතයේදී මහලුකම හිමි කරගෙන තියෙනාට මොන දෙල්ලන්නද? යමං අත්‍ය අතර වෙනවා. එහෙනම් මහලුකම හරියට දැක වහ පොත ගන්නවා. තවත් උදේින් ඔක්කොම මේ මහල්ලා දැකින්නේ. මහල්ලේ දැකන නම් එහෙම තරණ බලයෙන් මත් වෙන හිටන් නටනවා. අනිත් හැම වෙලේ අර කවුද? උඹ දන්නවද කවුද කියලා? තාම බෙදෙන්නේ. උඹලි දහහේ දැකලා දැකනම ඔය ශ්‍රී ලංකාවට යනවා. මේ කොච්චර නිරෝගී වෙයි කියත් අපිට අන්තිමට හිත වෙන්නේ අපිටත් ওই තත් ඉරුමයිනේ. දෙදේ උරුම කරගෙන ඉන්න අපි නිරෝගී කියලා මොන විදිය මත් වෙන්නද? හරයක් නැහැ බා ඕක දැකපන්. එයාර ඔන්න ඔය පොලේදියා තමයි ආපහු. අපි ආහිදා ඉන්නේ ඔලොමොට්ටල පැටියෙක් වගේ මහා ප්‍රඥාවතී මහ බෝසතාණන් වහන්සේ මහල් අඳුරගන්නේ අර වංශයෙන් නේද මහල් කියන්නේ කවුද කියලා කියනවා. එන්න අපේ දහම අවබෝධයක් නැතිකමේ වරද. ඉතින් අනිසය තර්කවාද ගොඩනගනවා මාලිගාවේ නෑ මහල්ලා කියන එක දැකලත් නෑනේ මෙච්චර එකක්. ඒකනේ අර සම්නාමාත්‍යයෙන් විතර හිතයි. සම්නාමාත්‍ය මහල්ලා දැක හැරි දැකලා උන්වහන්සේට හිනා. අනේ උඹලා මහල්ලා දැකලා තියෙනවා. මහල්ලා මහල්ලා හැටියට දැකන අයක උඹලා දැනගයිද? උඹලා ඔය සතුටේ පත් වෙනවා. මොන ඇතුන්ද? තවත් මේ මත් වෙනවා. දිලේ දැකනම් නිරෝගී කියලා මත් වෙනවා. උඹලා ඒක දැකලා නෑ. දැකපල්ලා ඒ විදිය. අර බලවිනේ දැක්කද උඹ? දැකෝ දැකන මේ ජීවත් වෙන්න විතරම ළඟදලා. ජීවිතේ උකරේ. අනාගතයේ යෝග හිමිති. ඕක දැකපන්. එහෙනම් ඔතන හරියට මහල්ලාරිදා මලකුණ දැක්ක දවස තමයි මහබෝසතාණන් වහන්සේගේ නුවණ. ඒ දැකපෙක දකින්න තුන් ඒ නුවණ නැති නිසා ඒ දත්තේ නැති නිසා අපේ තර්ක කරන්න හදනවා. මහබෝසතාණන් වහන්සේ මහල්ලේ පිළිදෙක් මලකුණ දැකලා නැහැ පාණ්ඩව. කියලා. ලෝකය කියන්නේ යථාර්ථය දකින්න. ඉතින් අද දවසට තාක්ෂණික මෙච්චරයි ගන්න පුළුවන්. නැවත දවසට නැවත ප්‍රශ්න අහන්න අහන අහනකොට එක ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්න 10කට 15 උත්තර එනවා. සීවර උත්තර නෙදුණා. ඔයාලා උත්තර හම්බෙලා.